ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුතං ඒකං සමයං භගවාසවත්තියං විරති ජේතවනී අනාථ පින්ඩිකං ආරාමේ තත්‍රකෝ භගවා බිම්බෝ අමන්තේ සිභික්ඛවතේ භගන්තේ කිසේ භික්ඛු භගවතෝ

ජංගං උල්ලෝකතං යං භවිස්සති භයං වාචං විතන්තං වා නෝමං සෝ රාජස්ස හිවෝ දේව රාජස්ස ධජංගං උල්ලෝකේතං යං භවිස්සති භයං වාචම් විතන්තං වා නෝමං සෝවාසෝ පරිස්සති නොචේ වරුණස්ස දේව රාජස්ස ජංගං උල්ලෝකයාත අතීසානස්ස දේව රාජස්ස ජංගං උල්ලෝකයාත සෝ පහේතා පිනෝ පිපහේත සම්තිස්සේතු සම්පෝ භික්ඛවේ දේවානමින්දෝ අවිතරාගෝ අවිතදෝතෝ අවිතමෝ දීර්ඝං නිරුත්‍රාති පලා

තක්මින් සමයේ අනුසරේයාත ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු

සම්මිතන්තං වා ලෝලං සෝවාසෝ පහිස්සති الشيطان සංඝං නිවෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා සම්විතං වා නෝමහං සෝවාසෝ පරිනිස්සති සංකිස්සේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විතදෝසෝ විතමෝ අභිරහත්තම් මේ අනුත්‍රාසි අපලා

සත්‍යවන්‍යේන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුනේසති සද්ධාවන්ත කෙනෙකුනි ලෝකාග්ග වූ භාග්‍යවත් වූ අරිහතයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ දජංග සූත්‍රයේ අවසාන ගාථාව මේ කියනවා. එවං බුද්ධං සරන්තාන මෙසේ නමාරහාදී බුදුගුණ සීකරන්න උන්ට ධම්ම සංඝං ච භික්ඛවේ ධර්ම රත්නේ සංඝ රත්නයත් එහි කරන්නා වූ භයං ආචම්මි සත්තං වා භයක් හෝ දැක ගැනීමක් හෝ ලෝමහංසෝ නහෙසති හෝමෝද්ගමනයක් හෝ නොවන්නේය දාඨාරකසිතේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගජාන්ද සූත්‍රයේ අන්තර්ගත වන්නේ සූවිසි මහා ගුණයයි මේ දේශනේ පැවැත්වීමට නිදානයක් වශයෙන් ඉදිරිපත් වී ඇත්තේ දේවාසුර සංග්‍රාමය. දේවාසුර සංග්‍රාමය කියන්නේ මේ මහා භාද්‍ර කල්පය ආරම්භයේදී බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ මනලව ඕපපාතිකව උපන්නා. ඉතින් ඒ කාලේ මිනිස්යන්ව පරමාස අවුරුදු අසංඛේයයක් තිබුණා. මිනිස්යන් අහසින් ගමන් කරන්නේ. මිනිස්යන්ගේ ආහාරයේ ප්‍රීතිය. මිනිස්යන්ගේ ආලෝකයේ ශරීරාලෝකයේ මේ විදිහට කාලාන්තරයක් තිබුණ අවුරුදු අසංකේ ගාන කාලයා ගැවෑමෙන් ඒ මිනිසයන්ගේ අර పూర్ව පුරුදු අනුව දෙලෙස් 15 වෙනි නිසා සිතෙන් සිතේ මේ සම්පත් තිබුණා ආලෝකයේ අතුරුදාන් වුණ ආසින් යාගත නැති වුණ ආහාර පාන වලට ආසාවල් නැති වුණ ඔයදී කනුපිනිවෙලෙන් දිලිහිගෙන ඇවිල්ලා සමහර කෙනෙක් ඒකන නැවත සංවේගී වෙලා ධාන වඩා බඳුනවා ඔය අතර සමහර පූර්ව වාසනා ඇති පුණ්‍යවන්තයෝ තම තමාගේ ඒ සසල පුරුද්දට අනුව සීලාදි ගුණ පුරන්න පුරුදු වෙනවා. ඒ අතර තේක්කරා ගම්මානයක මඟ මානවක නමින් කරුණේ. දුක්ඛ ගම්මානයක ගම මේ මඟ මානවකතුමා ජීවත් වෙන ගම බොහොම නිසරු ගම. බොහොම අසරණ ගම. ඒ ගමේ මිනිස්යන් ජීවත් වුනේ බත කර්මාන්තය. බත පැලලි, බත පැදුරු, ඔය වගේ දේවල් බත පෙට්ටි, බත කුරුණි මේවා නිපදලමින් ඒවා විකුණලා තමයි බොහොම දුක කෙටියෙන්නේ. එක්තරා දවසක් මේ මග මානවක ගියා මේ කර්මාන්ත කරන බලන්න. ඒකට කරුණයක්. ඉතින් මේ කර්මාන්ත කරන්නේ ගහක් ශාලාවක් නෑ වැස්සොත් තෙමෙන ඒ ගහයක් උනා පිරිසිදු නෑ. බොහෝම කලිකසල පිළිලා කනකොළ නිදි කුඹ වැනි දේවල් හැදිලා. ඉතින් මනුස්සයා පාග පාගා තමයි වැඩ කරන්නේ කිසිම ගාණක් නැහැ. මේ මගමානෝක කල්පනා කළා එතන සුද්ධ කරනවා නම් කොච්චර හොඳද? ඉදල්ලක් ගෙනල්ලා මේ ගායට සුද්ධ කළා කොටසක්. කොටසක් සුද්ධ කළා සුදු වැලික ගත්ත සමන්නේ. තවත් කෙනෙක් වෙලා ඔහු තල්ලු කරලා සුද්ධ කර කඳනා ඉද කරගත්තා. මගමානක කිපෙන්නේ නැතුව තවත් කැලක් සුද්ධ කළා. ඒක ලක්ෂණයක් තමයි. තවත් කැලක් සුද්ධ කළා. මෙහෙම දවස පුරාම ගහවට සුද්ධ කරන්න ඕන අවුත. හැබැයි ඒ සමාන සුද්ධ කරන කැලට කෙනෙක් ආවා කියලා අමනාපුනේ නැහැ. මේ මගමානක සන්තෝෂ වුණා. මම මේ පිරිසිදු කරන තැන තවත් කෙනෙක් සැපසේ මේ වැඩ කරගන්නවානේ කියලා. කොච්චර වටනවා දීර්ෂ්‍යා නැති කෙනා. ඉතින් මගමාන ගොතම මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මේ මිනිස්සු පිරිසිදුවට කැමති. හැබැයි පිරිසිදු ගන්න ගන්න ආකාරය නොදන්න තමයි තියෙන්නේ. මම දැන් අද පටන් ගම සුද්ධ කරන්න ඕන කියලා ඉදල්ලක් කෝටයක් ඒක මේක අරගෙන ඇවිල්ලා අර වැඩ කරන ස්ථානයේ තියෙන පාර හදන්න පටන් ගත්තා. පාර හදනවා. දැන් අඩි පාර තිබුණ බොහොම අමාරුවෙන් මිනිස්සු යන්නේ නේ. මේ මඟමානෝක පාර සුද්ධ කරමින් දෙපැත්ත කාණ ගමමින් මැද සමතලා කරමින් අර කය හැප්පෙන්න තියෙන ගල් මුල් ආදී ඉවත් කරමින් පාර සුදු කළා. මේක දැක්ක කරත්තේ කරත්තේ. ඔව් මුගදු කමුන්නාසේ මේ සමන්ද වෙන වැඩ නැද්ද? ඔව් මේක ලොකුම වැඩක්. මේ මිනිස් යන්නේ පාර සුද්ධ කරන එක ලොකුම වැඩක්. බලන්න මේ පාර යනකොට කකුල හැප්පෙනවා, වලවල වල වැටෙනවා, නඩේ එරෙනවා. සමතලාව කියනවා නම් මේ පාර බොහොම පහසුයි මිනිස්සු අනවහනවානේ. ඒ නිසා මම මේ පාර කපන්නේ නිකන් නෙමෙයි. මේ පාර කපන මම දෙව්ලොවට යනවා. මම මේ පාර පොකන්නේ දෙවලව යන පාරක් ඇටියටයි. මම මේක පිරිසුදුයෙන් කරන්නේ මේ කතාව අහගෙන ඉතියේ 32 දෙනෙක් මේ එකහස වුණා මම. දැන් 33 දෙනයි පිරිස සමාගමක් වාගේ වුණා. මේ මගමාන උතුමා හැම දිනාටම කරුණු රටහ දෙමින් මුළු පාරම සමතලා කරනවා. ඒ දඹු කාලන්දාමුණු තැන ඒවා කළා. උතුමනක් නෙමෙයි දැන් මිනිස්සු බොහෝම සැපෙන් යනවා එනවා. වැඩ කරනවා සාදුරුතුමේ පිරිස හැමදාම පාන්දර හතරට පමණ අවදීලා එක්කාස එක්කාස වෙලා කතා කරන්නේ මොකද? අපිලා දහවල් පාර හදනවා. ආවල් පාලම හදනවා. ආවල් නිද සුද්ධ කරනවා. ආවල් දුක්ඛතාවේ ගරාරකෙනෙන ගේ හදලා දෙනවා. ආවල් කලාරද සුද්ධ කරලා මිනිස්යන්ට ගොවිතැන් කරන්න ඉඩ සලස්සන. මේක තමයි. හැමදාම ගම්වාසීන්ට මෛත්‍රී කරනවා. මේ ගම්වාසීෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ ගම්වාසීන්ට මේ ගම සාරවත් වේවා ඕක සබසේ ජීවත් වෙන ලැබේවා ඒ ගන්න හැටි අනුන්ට සුත මෙච්චලතිය. ඉතින් මෙහෙම ගියාම වැඩි කාල ගතෝනේ නෑ. ධන සුද්ධ වුණා. කලාවල් එනුණා. ඒකෙන් සිද්ධ වුණේ මේ අත්පන්ද බොරු පැමිණිල්ලක ගියා. ගමේ ගම්පතේ මොකද මේ කලාව තැනවල සොර සුරා පෙරේම් හොරාරක් නැලීම් ආදී අපරාධ වලින් මූ කල්ලාස් ලැබෙමින් තිබුණා. දැන් ඒව වැළකීලා කියන්නේ ගම එළීම නිසා මේ ගම්පතියා රජතුමාට පැමිණිල්ලක් කළා මගේ ගම විනාශ කරන ගම්පහාරු ගුරු කණ්ඩායමක් ඉන්නවා බාම ප්‍රජාණන් දෙන්නලා දඬුවම් දෙන්න. ඉතින් අද වාගේ කාලේ දෙපැත්තෙන් මෙකලා නඩුවක් අහනවා නෙමෙයි ගම්පතිගේ වචනේ දෙලින්ම බාර ගන්නවා. එනිසා රජතුමා රජතුමාගේ සේනාව යවලා මෝ මාන්ති දාලා ගෙන්නගෙන කිසියම් වගේ භාගයක් නැතුව රජ මිදුලේ කියන්නේ රාජාංගනේ සකාලව පහගාන්දලීම කළා. මොන අපරාධයක්ද? මොන අපරාධයක් කළද? නමුත් මේ මගමාන දුතුමා හැම දිනාටම කිව්වා කිසි කෙනෙක් වෛර කරන්න එපා. රජුලන්ට වෛර කරන්න එපා මෛත්‍රී කරා. දම්පතිට වෛර කරන්න එපා මෛත්‍රී කරා. අතාට වෛර කරන්න එපා මෛත්‍රී කරන්නේ තමන්ගේ දෙමව්පියන් තමන්ගේ දූ දරුවන්ට මෛත්‍රී කරන්න වගේම හැමත මෛත්‍රී කළ හිත හදා ගන්න. අපි සුගතිය කරන්න. අපි කිසිසේත් අපාත යන්නේ නැහැ. අපි දෙවලෝක යනවා. කිසි කෙනෙක් බාහිරින් එපා මෛත්‍රී කරන්න. එක පිටින් මෛත්‍රී කළා එපාට ලං වෙන්න බැරි වුණා. පස්සේ රජුරවන්ද ආරල්තු වුණා එපා ලං වෙන්නේ නැහැ කියලා. මේ පිළිස බිම දිගා කරලා කඳුරු වලින් වහලා කලාල වලින් වහලා පාගුවන් නියම කළා. එතකොට මෙයා වඩාත් මෛත්‍රී කළා. අන්තිමේ ඇතා කෑ ගහගෙන පස්සට දිව්වා. ඉතින් සමහර අය අදිවන්න කියලා කියන මෙයන් ළඟ එතුන්ට ලං වෙන්න බැරි මන්ත්‍රයක් කියලා. ඒකෝට රජුගුවන් දෙය ගැන සැකයක් ඇති වෙනවා මේ පිරිස ගෙන්නවා රජතුමා ඉදිරියට. ඇහුවා කමල්හාසලා ළඟ එතුන්ට ලං වෙන්න බැරි මන්ත්‍ර කියලා. එහෙමයි දේවයන් වහන්සේ අපි ළඟ තියෙනවා. මොනවද මන්ත්‍රේ? අපි මොනදාම දේ පාන්දරේ නැගිටලා මේ ගම දිනු කිරීමට සාකච්ඡා කරන මෙන්න මේකයි මන්ත්‍රේ. ඉතින් රජු ඇහුව මොකක්ද මේ කතාවේ තේරුම කියලා දම්පතිගේ. දම්පතිගේ දැන් උත්තර නැතුව ඉන්නවා වෙවුලනවා දැන් කාරණේ අත් කියයි කියලා. ඉතින් පස්සේ මගමහන ගොතුමා දේවයන් වහන්සේ මේ ගම අපේ ගම බොහෝම කැලෑ ගමක් තිබුණා. අපි මේ තිස්සුන් දෙන එක තුල පාර හැදුවා. ආගම් දැම්ම. ඒ දඬු දැම්ම. ජීන් හැදුවා. ගව දැන්නා. දුක් තුන්ගේ ගැටෙන් යන ගෙවල් හදලා දුන්නා. දුක් තුන්ගේ ඉඩකඩම් අපි වහලා දුන්නා. කැලෑලි කළා දුන්නා. මේ විදිහට දැන් ගමට යවලා බලන්න ඔබ වහන්සේගේ ඊළඟට ඇමති කෙනෙක් යවලා බලන්න කලින් තිබුණ ගම දැන් කොහොමද තියෙන්නේ? ඒවා තමයි අපි කර අපේ සාධිකාර. ඉතින් අහුවා ගම්පතකින් ඇත්තද මේ? ඕක උත්තරේ නෑ. අන්තිමව යවලන්න ගත්තා. බොරු කමිනෙල්ලක් පිළිම ගැන. කඩිතුමා ඔහු තානාන්තරයෙන් ඉවත් කළා මග මහනෝතයාට මුළු ගමම දුන්නා. එකක් දුන්නා. ගම දියුණු කරන්න තව අව්‍යාවද එවැගේම ධාන්‍ය අවශ්‍ය ගෘහ උපකරණ කෘෂි උපකරණ දැන් මගමානක කුමාරයි 33 33 දෙනෙක් එකතු වෙලා කරි කුමාර කිස්තුති කරලා අර ගම්පතිටක් සමාව දෙන්නයි කියලා ගමට ගිහින් ගම සාසාදී වෙනවා අන්තිමේදී විශාල ප්‍රජාශාලාවක් ඇදුවා ප්‍රජාශාලාවේ හැම අංගෝපාංගයක්ම එකතුලා ඒ කියන්නේ විනිශ්චය ශාලාව එවැගේම ධර්ම ශාලාව, ආගන්තුක ශාලාව, ආරෝග්‍ය ශාලාව, ප්‍රජා ශාලාව මේ හැම එකක්ම ගම තවස්ස සියල්ල සම්පූර්ණ කරනවා. මේ 33 දෙනාම වෙනම කාමර 33ක් හැදෙව්වා ආගන්තුක සත්කාර සැල. මේ 33 දෙනාගේ නමින් ආගන්තුකයන් නැවතුම් කළා. ඉතින් වෙනද සැල කොහොමද තියෙන්නේ? මුළු ගමට මේක ලොකු පහසුවක් වුණා. දැන් මේ කාර්යයේ වෙළඳ මධ්‍යස්ථානයක් වාගේ නගරයක් වාගේ ඉතින් ඒ වගේම ආගන්තුක සංඝාතය. ඉතින් මේ මග්මාන ලොකුම අනිත් අයට වඩා බුද්ධිමන්තව ඒ සමාජ සේවාව කරද්දී Tamanගේ නිවසේ අයටත් සැලකුවා. ඒ කියන්නේ දෙමාපියන් දෙවියන්ට බ්‍රහ්මයන්ට වාගේ සැලකුවා. යෝදාඩුවන් සැලකුවා. අනිත් හැම දෙනාට ආදර්ශමත්ව කටයුතු කළා. අන්තිමේ මේ පිරිසගේ කොහොද අවුසාරකනේ. දෙවලොන්ට ගියා කවුතුසා භවනට. කවුතුසා භවනට ගියාම ඒ කාලේ කවුතුසා භවනේ වාසය කරන අසුරයෝ ප්‍රවේක චිත්ති පහාරාද කාමවාදී අසුරේන්ද්‍රය. ඒ අය කෞතුසාවිච දෙවියන්ගේ සමාන ආයස වර්ණ තපබල අයිස්වාදය ඇති පිරිසක්. ඉතින් හැබැයි ඔවුන් සුරාපානය කරනවා වෙනත් වෙනත් දේවල්. දෙවියන්ගේ සුදුසු නැති දේවල්. ඉතින් මේ පිරිස යල් දිවි පිරිසේ ඒ ජීවභාවන උකන්නාම අර අසුරය මොකද මේ අලුත් පිරිස පිළිගන්න සුරාපානයක් ලෑස්ති කරනවා. පුරාපාණන් නැති කළා මද මානක තුමා මනුෂ්‍ය ලෝකියක් වදලේ නැහැනේ. මනුෂ්‍ය ලෝක හොඳට පංසෙන් නැක්කේ. එනිසා මේක පිළිකුල් කළා. මේ සුරාපානය පානෙන් අප පිළිගන්නේ ඒ බලාපොරොත්තු වෙන ගැන පිළිකුල් කළා. පිළිකුල් කළාද අසුරයන් ඒ දිව්‍ය ලෝකයෙන් ඉවත් වෙන හැටියට කියන්නේ. ඕන් ඉවත් වෙන්න කැමති නැහැ. ඕන්ගේ ගන්න භූමියනේ. නමුත් මේ සක්‍රදීව රාගය දැන් මේ මගමානුක කුමාර සද්දේව රාජා වුණා අනිත් පිරිස දෙතිස් මේ ජීව රාජා වුණා දෙතිස් ජීව රාජා වුණා ඉතින් අන්තිමේදී මේ අසුරයන්ට යන්න සිද්ධ වුණා ඕන්ගෙන්ට සටනක්ද සිද්ධ වුණා ඕන්ගෙන්ට සටනක් හැබැයි ඕන්ද පිළිතුබුණා ඕන් මහා මේර පත්නේයි ඕන්ට භාවනාවක් ලැබුණා නමුත් ඒ අය වරින් වර ආවා සද්දේව රජතුමා එක සටන් කළ නැතත් ඒ ස්ථානේ හැරගා එම අවස්ථාවකදී ඇතුණා වූ දෙවියන්ගේ සසුරයන්ගේ යුද්ධය තමයි දේවාරුෂ දේවාසුර සංග්‍රාමය කියන්නේ. ඒ දේවාසුර සංග්‍රාමයේ සෝදානම් වෙච්ච සබ්දේ රජ තමන්ගේ දිව්‍ය පිරිසට අනුශාසනාවක් කළා. මේ සූත්‍රයේ සඳහන් වන එක. මගේ දිව්‍ය පිරිසට බයක් ඇති ගැනීමක් ඕමෝග්ගමනයක් ආවක් මේ දේවාරුෂ සංග්‍රාමයේදී මගේ රතේ කොඩිය බලන්න. ගජග්ගම් උන්නේකේ යාතින මගේ රතේ තියෙන කොඩියක් මේ කුලිය බලන්න. ඒකට මම ඉන්න බව දන්නානේ. ඒකට මේ දෙවියන්ට බයක් ඇති වෙන්නේ මගේ රටේ කොඩිය දකින්න ලැබුණා නම් ප්‍රජාපති දිව රාජාගේ කොඩිය බලන්න. ඒත් නැත්නම් වර්ණ දිව රාජාගේ බලන්න. එහෙම නැත්නම් ඊශාන දිව රාජාගේ කොඩිය බලන්න. මේ කොඩි දැකීමේදී ඒ දෙවියන්ට වියක් ඇති ගැනීමක් උමෝ ගමනක් වන්නේ නැහැ කියන එක කබ්දු රජය අනුශාසනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ නිදසුනක් සඳහායි. ඒ අපිට ප්‍රවෘත්තියක් අපිට සිද්ධ වූ දෙයක්. ඒ කාලේ සැබවින්ම සද්දෝ රජෝනේ මඟමානෝක ළමින් ඉඳලා කවුරුත් නෙමෙයි. අපේ බෝධිසත්වයන් වහන්සේ. අපේ බෝධිසත්වයන් වහන්සේගේ චරිතයක් මේ මඟමානෝක ධාතු. ඉතින් මේ දේවාරුසුර සංග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඒ සද්දෝ රජතුමාගේ විධානයෙන් දෙවියන්ගේ කොඩිය ගැලීමේදී ගිය ප්‍රතිගණින් නැති වෙන්නත් පුළුවන් නැතිම වෙන්නත් පුළුවන්. ඒ මක්නිසාද අග්දේව රජේ ඒ කාලයේදී ගීත රාගයේ කෙනෙක් නෙමෙයි, ගීත දෝෂයේ කෙනෙක් නෙමෙයි, ගීත මෝහයේ කෙනෙක් නෙමෙයි. බය වෙන ප්‍රතිගන්න සුළු කෙනෙක්. ඒ කියන්නේ ඔහු කෙලෙසුන් නැති නොකල දැරින් ඔහු අවස්ථානුකූල භාවයකටපත් වෙනවා. නමුත් මහණෙනි මම ප්‍රකාශනයක් කරනවා. මගේ ශ්‍රාවකයන්ට ආරණ්‍යකදී හෝ දුක්ඛ මූලයකදී හෝ විවේකස්ථානයකදී හෝ සැලෑවකදී හෝ ගමකදී හෝ ගෙදරකදී හෝ දවල් කාලේ හෝ රාත්‍රී කාලේ කොතනකදී કોઈ තැනක કોઈ වෙලාවකදී හරි බයක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් හෝමෝග්ගමනයක් ආවොත් මෙන්න නවරහාදි බුදුන් ඉහි කරන්න කියලා ඉතිපිසෝගාථා දේශනා කරනවා. මේ ඉතිපිසෝගාථාවේ තියෙන ගුණ නාමය. ඉහි කරනකොට ඒ බය ඇති ගැනීම සන්ත්‍රාස සියල්ලම සංසිඳෙනවා. යම් මේකෙන් බුදු ගුණ සිහි කරගන්න අමතක වුණා නම් ස්වාඛාත ආදී හයක් වූ ධර්ම ගුණ දේවරයි. ඒ ධර්ම ගුණ සිහි කිරීමේදී භාගත ගැනීම සංත්‍රාග සංසිදෙනවා. යම් මේකෙන් ධර්ම ගුණයක් සිහි කරගන්න අමතක වුණා නම් සුඛිතකල්ලකාගේ ආර්ය සංගරාත්මේ ගුණ නවයේ සිහි කරගන්න. මේ සංගුණ සිහි කිරීමේදී භාගත ගැනීම අන්තා අන්තරාග සියල්ල නැතිවේ. ඒ මක්නිසාද මහණෙනි අපාගතයන් වහන්සේ වීත රාගී, වීත දෝෂී, වීත මොහිතේ. අබේරු අච්ඡම්මි අනුත්‍රාසය අපලයි. උදාසයේ දිය වෙන්නේ නැහැ, ඇති ගන්නෑ. සන්ත්‍රාසයට පත්වන්නේ නැහැ. රාගයෙන්ම පලා යන්නේ නැහැ. උදාසයේ සීල භය සන්ත්‍රාසය අවසන් කළ කෙනෙක්. උදාසයේ මොනම දෙයකටවත් බය වෙන්නේ නැහැ. උදාසයේ බුදු වෙන ඉස්සර වුණත් බය වුණේ නැහැ. බුදු වීම සඳහා වජ්‍රාසනයේ වැඩ ඉන්නකොට ඉරබා යන්නේ ඉස්සර වෙලා වසවන්ත දීපුත්‍රය ආවනේ දස දින්වරක් මහවසේනා පිරිවරාගෙන. නවමහා වැසියන් උන්වහන්සේ පළවා හරින්න දී කරන්න පැත්තලා. නමුත් උන්වහන්සේ බය වුණේ නැහැ. උන්වහන්සේ සැලුණේ නැහැ. උන්වහන්සේගේ සූර කොනක්වත් සොයන්න බැරි වුණා. බුදු වෙලක් නැහැ. බුදු වෙන ඉස්සර මේ වාඩි වෙලා ඉතින් බුදු වෙලා කොහොම බය වෙයිද? අන්තිමේ රසවත් ජීවිතය ගර්ජන තර්ජන කළ සිද්ධාර්ථේ වහාම ආසනින් ඉවත් වෙන්නේ. ඔය ආසනෙ හිමකයි කියේ. ගෝසකාණන් වහන්සේ දැහුවානේ මේ ආසනේ ලබන්ට ඔබ පාරමී පිරිව බාට කවුද සාක්ෂි? ඉතින් මාර්ගී පුත්‍රයා කිව්වා මට මේ ඔක්කොම සාක්ෂි. කොහොම එක හනින් කියවන්න සාක්ෂි මම සාක්ෂි කියලා. සිද්ධාර්ථය ඔබට කවුද සාක්ෂි කියලා. උන්වහන්සේ වදාලා මට මෙතෙන්ගේ සාක්ෂි දෙන්න මගේ මව්පිය කෙනෙක් මෙතන නැහැ. සහෝදර සහෝදරියෙක් නැහැ. මට සාක්ෂි පිණිස අකේන්දරක වස්තුවක් තියෙනවා. ඒ මොකක්වත් නෙමෙයි. 240000ක් දුදුන් ගණකම ඇති මහ පොළොව. මේක පෙර පූර්ව ජාතියේදී හත් වාරයක් මහ පොළොව කම්පා වෙන ලෙස මන් දම් පින්කම් කරලා තියෙන බුදු භාෂාවේ. විරජ්ජාති නෙමෙයි විශ්වාන්තර ජාතියේදීම වාරහතක් මහ පොළොව කම්පා වුණා මාකල දාන පාරමිතා බලය. නිසා දක්ෂිණ සීහත්යේ පොළොවට දික් කළ කිව්වා. මා විසින් ලෞතුරා බුදුබාපතා බෝධිසම්භාර පිරු බව සත්‍යන මේ මහා ඝන බොල් පොළව මට සාසු පිණිස පවතිවා කියලා අතදික් කළා. මහා පොළව කුඹාර සකස් මේ කැරකෙනින් වැවුලමින් කම්පා වෙන්න ගත්තා ගර්ජනා කළා කියලා හිතනවා කියනවා. නමුත් මේක සදා සිද්ධියක්. මේක සංකල්පනා මාත්‍රයක් නොවේ. ඒ මක්නිසාද බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සම්භාර කරන අන්තිම ආභාවයේදී සිදුවෙච්ච අත්තරද්දක් නිසා ලැබුණ විපාක වාරයක්. විපාක වාරයක්. ඉතින් ඒ එදා බෝසතාණන් වහන්සේවත් බහුනේ නැහැ. උන්වහන්සේ ලෞතරා බුදු වෙලා කෙසේ බහ වෙනවද? උන්වහන්සේ සීල බයකට ගැනීම හේතු වෙන 1500ක් කෙලෙසුන් වාසනා සහිතම සෝදා හැරලායි යම් පිරිසුදු සංකාමයක ජීවත් වෙන්නේ. නාසගේ නම සිහිකල පමණින් පවා සීල ආරක්ෂාව හා ශාන්තිය සැලසෙයි. ඉතින් මේ විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ නවයක් ධර්ම රාජ්‍යයේ ගුණ හයක් සංඝ රාජ්‍යයේ ගුණ නවයක් මේ යම සිහි කරගත්තා නම් ඒ කාන්තෙන් භාගත ගැනීම සංසිඳෙනවා. බෞද්ධයන් විතරක් නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ කීකක් ලැබෙනවා. පසුගිය කාලේ මේ කවුරුද 30කට පමණ පෙර කුඩින්දගල ආරණ්‍ය සේනාසනයේ වික්ෂුන් වහන්සේලා වාසය කරන විතරේදී අබෞද්ධ උපාසක වෙන්නේ. අතවලක උපාසක වෙන්නේ. ਉਹ වනාන්තරගත වෙලා ඉතින් දැන් ජීවත් වෙන වන ජීවිතයක් ගෙවුවා. හැබැයි බෞද්ධයෙක් නෙමෙයි. ඔව් ගම්මාන කැල්ල සුමානයකට දෙයකට වඩා පාල් කොල්ලාගේ ගෙනියන ගෙනියල කලාවේ නෙද්දේ සාහිත්‍ය කෑම හදාගෙන බොහොම විවේකව ගත කළා. එක දවසක් ඕක අවියන් කාලේ සිහිනකින් කියලා කියනවා. දෙවිදෙනෙක් කියන්නේ දැක්කේ. මිනිස්සෝ මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න. පිටිසෝගාතා. මේ මන්ත්‍රය පාඩම් කරගෙන නිතර කියන්නේ කියලා කියන එක. ඉතින් මේ මන්ත්‍රය මොහො ගන්නවා නිතිසෝගාතා ගන්නවා බෞද්ධයෙක් නුනට ඕක කල්පනා කළා මේක මොකදද මට? මම බෞද්ධයෙක් නෙමෙයිනේ. නමුත් එදා පුදුම සිද්ධියක් එදා හන්දෑවේ ඔහු ඇවිදගෙන යද්දී දොළපාරකට දැක්කා. දොළ පාරකින් ඊළඟට ගොඩ වෙන්න හදනකොට දැනන්ත වලල් මූණට මූණා කලාක ආපසියන්නක් නෑ මිනිස්යා කාපුවා සැරෙන්දක් වෙලාවක් නෑ හරියක මූණට මූණාව මේ කුජින එකට කාර්ක සිහිුණයි තිබසෝදාතා තිබසෝදාතා සිහිවේති ගමන්ම වලසා කලෙකින් ආපසර පැනගෙන යන්න ගියා කලේ එදා පටන් මේ මිනිස්යාට තේරුණා මේ මන්ත්‍රයේ තියෙන වර්ණා එනිසා ඔහු විතික්ෂෝ ගාථාම රහසාවලක භාවිතා කළා අන්තිමට බුද්ධාගමක් වැළඳගත්තා. එනිසා තමයි මේ ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට මඟ පෙන්නලා භික්ෂූන් වහන්සේලාට ස්ථානයක් හැටියට පැවරුවේ. පස්සේ ඔහුට නම තියෙන්නේ මෛත්‍රී උපාසක. ඔහු ඒ කලේදී මන්ත්‍රාවලා කියනවා පසු කාලයක. ඒකට බෞද්ධයන්ට නෙමෙයි අබෞද්ධයන්ට පවා මේ වාගේ ආනිසංස ලැබෙනවා තුනුරුවන්ගේ ගුණ සිහි කළ මාත්‍රේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ ඉන්න දවසක බෞද්ධ ළමයෙකුත් අබෞද්ධ ළමයෙකුත් දෙන්න බොහෝම මිත්‍ර වේකට සෙල්ලම් කරන ඒ කාලේ බෞද්ධ ළමයා නිතරම කැට ක්‍රීඩාව කරනකොට නමෝ බුද්ධාත කියන. ඔහු කියනවා අබෞද්ධ ළමයා නමෝ අරහන්තානං කියන පරිදිම. අන්තිමේ අබෞද්ධ ළමයා ඒ වචනේ පාඩම් කරගත්ත සෙල්ලම නමෝ බුද්ධාත. දැන් දෙන්නට වරින් අර ජය කරා. ඉතින් මේ අබෞද්ධ ළමයා දුක්ඛ කිනෝගේ පුතේ කැලේ දර කපලා ජීවත් වෙනවා. එක දහසක් පුතක් කියක් දෙන්න කරත්තෙත් අරගෙන කැලෑවට ගියා සොහොන් දින අයිනේ කැලෑවේ කරත්තේ නවත්තලා දර කපලා කරත්තේ. ගොනුන් දෙන්න කැමත ලියලා තුන අතර උන් ඇවිදගෙන නගරෙටම යන්නේ ගියේ. හොඳට හැන්දෑවෙලා පුතුණවන්නේ කිව්වා දරුවෝ මං වෙනකන් ඔහොම ඉඳයි කියලා ගොනුන් එක්ක ගේන්න ගියා. දිහාම ඔහු නගරයට යන්න සිද්ධ වුණා ගොනුන් දෙන්න සුවාගා. අන්තිමේ ගුණුන් දෙන්න සොයාගෙන එනකොට නගරද්වාරේ වහලා. දැන් එන්න බෑ පහෝදා උදේ 6 වෙනකන් ඉර පානකන් දෙවියෙක් කියවත් ඒ නගරද්වාරේ නම් හරින්නේ නැහැ. ඉතින් ඔහු නගරයට කොට වුණා පුතා හරක් ළඟ සඳින්න. මහා සොහොන් පිටෙනිය අයිනේ මහා කැලෑව. ඉතින් මේ දරුවාට කෑම බීම කොහෙන්ද? එළියක් පහල පහනක් කොහෙන්ද? මේ වනාන්තරයේ මැද්දේ දීවරු වනාන්තරයේ මැද්දේ ඔහු අසරණව දැන් කරත් වෙනවා. උඩ කියන්න කරන දෙයක් නෑ කරත්තේට ගෝණියට ගෝණියට වකුතු වෙලා නිදාගන්න. රාත්‍රී මැදම යාමේ ආවනේ අමුනිෂෝ දෙන්නේ ගුදුරුෂයාගෙන. ඒක දාමර කමරුන්සේ මේ දරුවගේ කකුලෙන් ඇල්ලුව අනිත් එක්කන එපා කියද්දී. මේ දරුවාට සෙල්ලමට පුරුදු වී තිබුණු නම බුද්ධත්ව වචනේ කියුණා. අමුනිෂයා බය වුණා කැටිගත්තා. දෙවුලන්න ගත්ත දහගේ වැටුණා. අනිත් එක්කන කෝක තමයි මම එපා කිව්වේ. බුදුගුණ දන්න දරුවෙක් නේ. දැන් මේක වයසට වුණ දිව්‍ය රාජාගෙන් දඩුවම් ලැබෙනවා මේ කළ වරදට. නිසා මේ දරුවා දැන් රැකගන්න ඕනේ. දරුවා අසරණ වෙලාව, දරුවාට කුසගිනි තියෙනවා, දරුවාට කෑම දෙනක් දෙන්න. වහාම සැලකින් රජුරුවන්ගේ මේ වගේ අන්තයෙන් කෑම ගෙනත් දුන්නේ. මව්පියන්ගේ දේශේ. එළිවෙනකන් කෙසේ ගමනක් වුණා මේ දෙන්න මව්පියගේ තෙන් දෙනීමට දරුවාට තපසෙන් ඉඳා ගන්න සැලකුවා. මොනතරම් පුදුම සිද්ධියක්ද හැබැයි පසුදා උදෑසන රජතුමාගේ රන්සලිය නිසා මේ දෙන්නා රජු ගෙදරට ගෙන යන්න ලැබුණා. අන්තිමේ රජුරෝ කිය සියල්ල දැනගෙන මේ දෙන්නා බුදුරජාණන් වහන්සේගෙන් එක් කරගෙන ගිහිල්ලා බණ ඇසුවා. ඒ බණේදී මේ දෙන්නා සෝවාන් වුණා. පසු කාලයේදී බුදා පැවිදි වෙලා කවුකලෙස් නිසා රහත් වුණා. ඉතින් මේ වාගේ අබවොඩ ධර්මයකට උනත් අර එක බුදුගුණ වචනයක් පවා කියන්නේ මොන තරම් සැලසුමක් උදා වුණා. අමනුෂ්‍ය දෙන්නෙකුගේ පිළිත ලැබුණා. ඔවුන් দমনය කළ හැකි වුණා. ඔවුන්ගේ තීතෙන් පාඩ භෝජන අනුභව කළා. එවාගෙම කඩිතුමා දැක ගන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දැක ගන්න ලැබුණා. බණ අහන්න ලැබුණා. ඒ ධර්මයේ ප්‍රාර්ථනාවේදී ආબોධයෙන් ලැබුණා. මොන තරම් සැලසුමක් එක වචන නිසා ලැබුණා. මේ වාගේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වල ශක්තිය අසීමිතයි. කාවන්තිස්ස රජ කාලයේ දීඝවාපි චෛත්‍ය ගොඩනගන කාලේ හතරස් කොටුව දක්වාම චෛත්‍ය ගොඩනංගලා තිබුණා. වික්ෂූන් වහන්සේලා ගල්බඩොල් වැලි ආදිය ඉනි මල් පෙත්ත දෙකෙන් නැගලා උඩට ගිහින් දෙනවා. එක්තරා කරුණ භික්ෂූන් වහන්සේනම උඩට ගිහින් ආපස් එනකොට පාලිසල වැටුණා. ගෛත්‍ය ගර්භ දිගේ විශ්වාගණනකොට විමුහතේ ස්වාමීන් වහන්සේලා හඬ ළඟා කිව්වා "රත්නී ගජග්ග සූත්‍රයෙන් කරා." ඒ ස්වාමීන් වහන්සේක වචනින්ම කිව්වා ගජග්ග පිරිසම ආරා කිව්වා. බුදුම සිද්ධියා මේ චෛත්‍යයේ සමනාත්මක ගණන තිබුණු චෛත්‍ය ගර්භයේ ලොකු ගඩොල් දෙකක් ඉස්සරහට ඇවිල්ලා ගල් කඩිය වගේ ස්වාමීන් වහන්සේගේ පායට ආධාර වුණා. ස්වාමීන් වහන්සේ සුවසේ බිමක බස්වා ගන්න පුළුවන් වුණා. මේ අහසේදී කලා පිටක් ලැබෙන ඇති ගගද්ද සූත්‍රයේ තියෙන අනුභවය. ඒ කියන්නේ සූවිසෙන් ආගුද. මේ වගේ එකක් දෙකක් නෙමෙයි. මේක ආචාර්ය දේ මේ ගගද්ද සූත්‍රයේ තියෙන බුදුගුණ දහම් ගුණ සල්ගුණ තුලින් දැක ගන්න පුළුවන්. මහා කපිල රජතුමා ඇමතියන් දහසක් දෙනා එක්ක අර වච්චා නීල වාහිනී චන්ද්‍රභාගා කියන ගංගා තුනක් කරණය කෙලේ මේ බුදු ගුණ දහම් ගුණ සංගුණ සිහි කරලා ප්‍රත්‍යක්ෂයක්. අනෝජා දේවිය ඇතුළු දහසක් විසවරු ප්‍රකටිතින් මේ ගංගා තරණය කෙලේ ඒ වගේ බුදු ගුණ දහම් ගුණ සංගුණ ප්‍රත්‍යක්ෂයක්. මේ වගේ එකක් දෙකක් නෙමෙයි අනේක දෙයින් අපට පැහැදිලිව තේන්න කියනවා මේ කුණුරුවන්ගේ ගුණ සංධාරයේ තියෙන අනුභවය. ඒක නිසා මේ ගජග්ග සූත්‍රය ඉතාමත්ම ගෞරවයෙන් අපි භාවිතා කළ යුතුයි. 1985 දෙසැම්බර් මාසයේ 4 වෙනිදා නිමලවාරණ්‍ය සේනාසනයේ මහා රබ්බක දෙනේ මම රාත්‍රී ගත කළේ පළවෙනි දවසේදී. අලුයම් කාලයේ තුනට පමණ ඉතා වැඩගත් දෙයක් මට පණිවිඩයක් ලැබුණා මොනවාද පණිවිඩේ? අලුයම් කාලේ බොහෝම ලක්ෂණ අංගණයක ලක්ෂණ පාරක්. මේ පාර දිගේම එක්තරා සදාවත් කෙනෙක් නෙළුම් මල් අතුරනවා. මේ නෙළුම් මල් අතුරන පාරේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ සිය විසින් වැඩේ. මම පැත්තක ඉඳගෙන සම්මිතේට වෙලා බොහෝ සංගාන අඳගෙන බුදු ගුණ කියනවා. බුදු ගුණ කියනකොට මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්මිතේට සම්මිත වෙලා මට අනුශාසනාවක් වෙනවා. නම් දජග්ග සූත්‍රයක් කියන්නේ. එදා ඉඳලා මම දජග්ග සූත්‍රයත් ඒ කුටියේදී සජ්ජායනා කළා. ඊට කලින් කිව්ව තුන් සූත්‍රයේ පමණයි. මේ ගජග්ග සූත්‍රයේ දෙවියන් බොහෝම ප්‍රිය කරන නිසායි දෙවියන්ගේ දෙනේ දෙනීමට නෙවෙයි ඒ දාර්ශනය මට ලැබුණේ කියලා මම තේරුම් ගත්තා. 1975 ජූලි මාස 12 වෙනිදා පමණ දිනක අභිධර්ම පාඩමක් පටන් ගන්න වෙලාවේ ඒ අභිධර්ම ඉගෙන ගන්න හිතේ 12 නමක් තරම් අපේ සංඝ පිරිසට මම අනුශාසනාවක් කළා. ඒ අනුශාසනාවේදී මම ප්‍රශ්නයක් ඇහුවා ඒ මනුෂ්‍ය ලෝකේ මාස 3ක් තරම් කාලයෙන් තමයි කෞරිසා භවනේ ධර්ම දේශනා කියලා අභිධර්ම දේශනා. ඒක මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් මාස 3යි. ජීව වර්ෂ ප්‍රමාණයෙන් කොච්චර වේලාවක්ද කියලා මම ප්‍රශ්න කළා. හැබැයි මම පොතක දැකලා තිබුණේ නෑ. අහලා තිබුණේ නෑ. ඉතින් මම ප්‍රශ්න කළාම මායකට පිළිතුරු නොදුන්නොත් ඒකත් වරදක්. ඒ ශිෂ්‍ය පිළිස කොහොමද දන්නේ? මේක ස්වල්ප වේලාවක් කල්පනාකාරී වුණා. කිසි කෙනෙක් නෑ පිළිතුරු දෙන්න මට පිළිතුරු දෙන්න පුළුවන් කමක් උනේ නෑ. මම එකවර පිළිතුරු සෝදාකාර සිහි කරලා සිතින් අදිස්ථාන කළා මෙන්න මේ නවාරාගේ ගුණ ගුණ ඇතේ කරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනේ පැවැත්වේ මේ නවාරහරි බුදුගුණ බලයෙන් මට ඒ වෙලාව හරියට තීපත් වේවා කියලා අදිස්ථාන කරනවා. බුදුම සිද්ධියක් දෙවි කෙනෙක් කියනවා වගේ තපාතම අහකින් අදහසක් ආවා විනාඩි 9යි. විනාඩි 9යි කියලා හිතේ එනකොට මම එක වචනයෙන්ම ප්‍රකාශ කළා විනාඩි 9යි. ජීවලෝක විනාඩි 9යි අපත මාස 3. පස්මන් තිස්ස පිළිසත් ඒක මේ ගණන් හදලා බැලුවා. හරි එකම හරි. අපට අවුරුදු 100ක් මේක ගණකයි. එතකොට අපට අවුරුදු 100 කියන්නේ මාස 1200ක් නේ. ඒක 60යි. දින ලෝක 60යි. ඉතින් අපි අන්තිමට මේ 1200 බෙදලා බැලුවා. 1200 දාස් කරලා බැලලා ඒක විනාඩි වලින් බෙදුවාම ඉන්න මාසයකට විනාඩි 3ක්. දාස් 10කට විනාඩියයි. දවස් 10කට විනාඩිය ජීවි ලෝකේ වාර්ෂික අප්‍රමාණයෙන් අපේ දවස් 10ක් ඒ විනාඩියයි. ඉතින් දවස් 90 වනේ එනම් විනාඩි 9යි. පුදුම ආස්කලක් වේලි කියලා මට හිතෙනවා. ඇත්ත වශයෙන්ම මේ සුළු දෙයක්. නමුත් මේ වාගේ නෙමෙයි දිවිසුණු අන්තරාදායක අවස්ථාවලදී සලා මේ දිවිසුණු අන්තරාදායක අවස්ථාවලදී සලා මේ සත්‍ය දේශනාවක් අසංකේයයක් පිළිස සෝවාන් ආදී මාර්ගඵල දේශනා. සියලු සාරාවක් යනවා කියලා දේශන දේශනාවක්. දජග්ග සූත්‍රයේ ගාථා තුනක් එහෙමයි. සතර සූත්‍ර දේශනාව විශාලාමානුෂ දේශනා කොට ආවාලු. භෝග බය දුර්භික්ෂ බය අමනුෂ්‍ය බය ශනිකව සංසිඳුණු අතරත කෝටි ලක්ෂයක් මුළු නෙයි. එහි ආනුභාවක ඇතර පවත්නා සූත්‍රයක් බවට පත් වෙනවා. ඒ දේශනේ දිනහකක් හඩුවක් යන වාසේ සංකාගාර ශාලාවේ දේශනා කළා. දිනහතේ එක දවසට 84000 බැගින් පිළිත මඟකල නිවන් දැකුවා. උළුමා විශාලාමානුවර 100% ක්ම බෞද්ධයන් බවට පත් වුණේ මේ දේශනාවෙන් පස්සේ. ඊළඟට කරණීය මෙත් සූත්‍රයේ දේශින ආරණ්‍ය වාසයේ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා 500ක් ළඟට. ඒ 500 දෙනා වහන්සේ කම්නුෂ්‍යයන්ගෙන් හිංසා පීඩා වෙච්ච වෙලාවේ සරුවක්යන් වහන්සේ ආරක්ෂා පිණිසත් භාවනා පිණිසත් මේ ගාථා 10ක් ඇති කරණීය මෙත් සූත්‍රය දැක්ක. මේ කරණීය සූත්‍රය භාවිතා කිරීමෙන් ඒ ස්වාමීන් වහන්සේලාට මෛත්‍රී ධ්‍යාන පහළ වුණා. ධ්‍යාන පාදක කරන විදර්ශනා ලැබුවා. අන්තිමේ ඒ විදර්ශනා මාර්ගයෙන් මාසයක් ගත වෙන්න නැත්නම් සියලු කෙලෙස් නැසා අරිහත්ත්වයටපත් වෙනවා. එතකොට මේ සූත්‍ර දේශනාවන් දෙවියන් ප්‍රිය කරන, මිනිස්යන් ප්‍රිය කරන, අතුරු අන්තරා නිවාරණය කරන මහානුභාව සම්පන්න ආරක්ෂක දේශනා. එතකොට හිත ඇති මිනිස්යන් පමණක් නෙමෙයි, හිත නැති මේ අතීතනික වස්තුන් පවා මේ ශක්තිය බලපාන. ඒ නිසානේ මේ පිළිත් කරන්ද, පිළිත් නූල්, පිළිත් තෙල්, පිළිත් මැලි, පිළිත් ගල් පිරිත් හඳුන් කැට මේවා තැන්පත් කරන්නේ ඒවා තත්ත්වයේ පිරිතේ බලයේ පිහිටන මේ පිරිත් දේශනාවන් අද පමණක් නෙමෙයි බුද්ධෝ කාඩු කාලවලව පවා කරටි කියන අර තේලපත්ත ජාතක දේශනා බලන්න අපේ බුදුරජාණන් වහන්සේ නම කාඩු කුමාරයෙකුට උපදෙස් දුන්නා මේ ගන්ධාර රටට ගියොත් 17කින් ඔබට රාජ්‍ය ලැබෙනවා හැබැයි යන පාරේ අතරමඟ බොහෝ අකුණු සුභද්‍රව තියෙනවා ඒකට මෙන්න මේ පිරිත් නූල අතේ ගෙනියන්නේ කියලා මේ පසේ බුදුරජාණන් වහන්සේ පිළිත් නූලක් දුන්නා. අතේ එකක් බැඳලා පිළිත් පන්දුවක් අතර දුන්නා මේක තමන් ගිහිල්ලා රාත්‍රී නවතන තැන වටේට ඇදලා ඒ මැටි නවතින්න. සෝතුපද්දයක් කියන්නේ. ඒ වගේමයි මේ කුමාරයාට තව පස් දෙනෙක් ගියා පස් දෙනාම අතරමඟ දිනාස වුණා. මේ කුමාරයා පමණ පිළිත් නූලේ අනුභවය උපදේශයක් අනුගමනය කිරීම නිසා නිරුපද්‍රව සුගින් හත් වෙනි දවසේ රාජ්‍යයටපත් වුණා. මේ පිරිසුණු භාවයේ ඒ කාලේ පවතින අද පමණක් නෙමෙයි අබුද්ධෝත්පාද කාලවල. ඒතකොට මේ විදිහට කිරිත කියන එක බොහෝ මානුභාව සම්පන්න දෙයක්. ඉතින් අද ඒ නීති කාර්යාලයේදී මේ පිළිත සත්‍යඥානා කිරීමේ බලාපොරොත්තු වන්නේ අවුරුදු 5කටත් 7කටත් පමණ කාලය වෙනවා ඉදම ඉලකාරගෙන ගොඩනැගිල්ල ආරම්භ කළා. ඉතින් මෑතක තමයි ඒ කටයුතු යොමු කරගන්න ලැබිලා තියෙන තවත් සුළුසුළු වැඩ තියෙන බව කියවුවා. ඉදිරියට ඒ ස්ථානයේ බලාපොරොත්තු වන්නේ නීතිච්ඡ සමාගමේ කටයුතු බොහෝම නිර්පද්‍රතව පවත්වමින් රටට ජාතියේ සාගමට ජනතාවට සේවයක් කරලා ඒ සේවයේ තුලින් තම තමා බලාපොරොත්තු වන ලෞකික ලෝකෝත්තර පරමාර්ථයන් සඵල කර ගැනීම. සැබවින්ම පිරිසුදු සිතින් යමක් කරනවා නම් ඒ දේ සාර්ථක වෙනවා. නිසා මේ පිරිත් දේශනා තුළින් සංඝ රත්නයේතන ස්පර්ශ කරවීමෙන් සංඝ රත්නයේ වඳුන් පිදුම් කිරීමෙන් කුණුරුවන් වඩා හිඳු වීමෙන් තෙල් මල් පහන් සුණු දුම් ආදීන් පූජා සත්කාර කිරීමෙන් එහි රාජකාරී කටයුතු කරන්න කලින්ම කුණුරුවන්ද පරිභෝග කරවීමෙන් ඒ ස්ථානයේ බොහොම පුණ්‍යවන්ත තැනක් වාසනාවන්ත තැනක් ආරක්ෂාකාරී තැනක් බවට පරිණත. ඒ නිසා හැම ආකාරයකින්ම ඥාන සම්පයෝග පින්කමක් මේ සම්පූර්ණ කෙරේ. ඒක මේ මාසයේ තුලදීම කෙසේ හෝ සිද්ධ කරගන්න බලාපොරොත්තු වුණා පින්වත් මහින්ද මහත්මයලා. ඒකේ ඒ විදිහට මේක සිද්ධවන්න යෙදුන අය ගැන අපි සන්තෝෂ වෙනවා. ඒකට දැන් මේ වේලාවේ මේ වැඩම කරවාගත්ත ස්වාමීන් වහන්සේලා උදෙසා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සූදානම් කරගත් දානවත් ව්‍යාග්‍ර භාගයෙන් බුද්ධ පූජා පවත්වා සංඝ රත්න ගම්තන් පිළිගන්නවා පිළිකර භාණ්ඩ පූජා කළා සීල සමාදාන යෙදුණා කතාවත් සියල්ල සම්පූර්ණ කළා මෛත්‍රී කයින් මෛත්‍රී වචනෙන් මෛත්‍රී සිතින් දාන සීල භාවනා වශයෙන් මේ යක්පත් කරගත් කුසල සම්භාර ධර්මය විශේෂයෙන් වර්ෂ දෙක තිබෙන අභාවක් ප්‍රාප්තෝ පින්වත්යේ ඇල්ලෙච්චල් හර්දාස මෙතුමාණන්ට ඒ ගුණවත් මෑණියන්ගේ ඒ පියාණන්ගේ පරලෝකීය මෞපිය සහෝදර සහෝදරී සුළු මෞපිය මහා මෞපිය ආදී කොට ඇති සත්මුතු පරම්පරාවක දීතත් පිට උද සකල ඥාති බන්දු වර්ගයාට එවැගේ මව්පිය දෙපළගේ දයාබර පුත්‍ර පෙරමානි සංකාරදාත දරුවාට එවැගේම ජේෂ්ඨ පුත්‍ර තිලක් හරිචන්ද්‍ර හරදාත ඒ මහත්මයාට තවත් බලාපොරොත්තු වෙන තින් බලාපොරොත්තු වෙන ඥාතීන්ටත් ඒ කුසල සම්භාරයක්පත් වේවා එවැගේම පින්වත් අධිනීතිඥ මහින්ද හරදාස මහත්මයාණන්ගේ වෙන නීතිඥ සමාගමේ නිර්මාතෘවර පින්වත් එස් අම්බලවානර මහත්මයාට ඒ වගේම කුඩා චිත්තවල මහත්මයාට කල්යාණ මිත්‍රත්වයෙන් අපි දීපත් කරමින් පින් සමිනුත් වෙනවා. ඒ දෙපළකත්වයේ කුසල සම්භාරයක්පත් වේවා. එමා ඥානන් වහන්සේ ඇතුළු ඥානන් වහන්සේ වගේම උපකාරව සිටි අම්බලමානර මහත්මයලා කුඩා චිත්තවල මහත්මයලා වැනි සත්පුරුෂයන්ට මේ කුසල සම්භාර හේතුයෙන් සසර වසනාතුරු ස්වර්ග සංඛ්‍යාත සම්ප්‍රාප්තිද වේවා. භවයක් පාසා ආනිවර්ණ සපබල ප්‍රඥා විදිමින් පාරමී පුරාගත හැකි වේවා කෙලවර පැතු බෝධි ආනේකේ ලෝකෝත්තරාමා මහ නිවන් සුවක් වේවා ආචා කරුණාවෙන් පින්කම් දුවන. එවාගේම සාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් මෙතින් අනුමෝදන් වෙත්වා සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට එනිවසට මේ භූමියට වගේ නීතිශ කාර්යාලයට නීතිශ මණ්ඩලයට සමග ධාර්මික දේවාරක්ෂාව සලසා දෙනවා සතු බෝධියාන වලින් ලෝකෝත්තර නිවන් සුවක් වේවා කියලා දිව්‍ය මණ්ඩලයට පින්පානවා. ඒ මිහිතවත් නදා සහිතවත් හැම සත්‍යයන්ට ඒ තුල මගනුවර වාසීට අවත ගම් නගර ලංකාව ගම්දිව මේ සාක්වල සේනිකාත්වල දස දිසා වාතයේ සමක්කලෝක සත්‍යයටත් නිතින්වත් වේවා සීලම සත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සෝපක් වේවා තෙරුවන් සරණේත්වා නිවන් මඟ ගමන් කෙරේත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රීන් දිල්පන්නා හිතවත් නැදහත් අහිතවත් සෑම සත්වයන්ට මේ පූජනිකානේ මෙම ස්ථානයේ පටන් අවිචේ පටන් භවාග්‍රේ දක්වා තිස්සේ දීවිත වාසයෙන් ඇතුළු සමට මේ කුසල සම්භාරය හේතුවෙන් ඉදිරි අනාගතයේ තම තමා බලාපොරොත්තු වන ගවේනෝතුරා සම්පස්සිත වේවා එවාගේම ඉන්වත් අධිනීතිත්ව මහින්ද අලදාත නැතිතුමාන එම මොහොනා මහත්මිය ගල් දෙපළ ඇතුළු පවුලේ සමට එවාගේ පින්වත් අර්ධාත මෑණියන් පින්වත් කුමාර අර්ධාත මහත්මිය එන අශෝකා මහත්මිය ගරුතුම් පළ ඇතුළු පවුලේ සමට එවාගේම පින්වත් ප්‍රියංක හරදාස මහත්මයා මහේශ් හරදාස මහත්මයා ඕස්ට්‍රේලියාවේ සිට සුදු මහත්මයා ආදී පවුලේ සිටි දෙනාට කාන්තේ සහෝදරී කෙනෙක්ට ඔව් තිලක් මහත්මයාගේ දයාබරයෙන් නෝනා මහත්මයා ගරුතුන් පොලක එවාගේ මේට සහභාගී වෙන තිලක් මහින්ද මහත්මයාගේ නීතිඥ සමාගමේ සීලම සමාජික පිරිසට නීතිඥ මහතුරුන්ට නෝනා මහතුරුන්ට ඒ පවුල් වල සමග මේ ආකාර සහභාගී වෙ සිට සාදුකයා පහදවාගත් හැමකත් මෙලව වශයෙන් සකලාංකරායේ ਸਰවෝපද්දයන් නිවාරණය වේවා ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සතවර්ෂ කාලයක්ම දීර්ඝාස ලැබේවා සබල සබල කීවරක් පහදාම රත්නත්‍රේ සතුතුන් සූවිසි මහා ගුණයේ අසීමිත ආරක්ෂා නිරතුරුව ලැබේවා කඩුන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වශයෙන් අවියා උදාලි දේතුන් ගියක් ඇති ගැනීමක් අන්තරාවක් සංත්‍රාසයක් හෝමෝජමනයක් ආපදාවක් හිංසාවක් හේතාවක් දේශනියක් සිහිනකින්වත් නොම වේවා කුසල් අරමුණේ සමදාම කායික මානසික සනසිල්ලේ සතුන් ඉන්දියාවක් සතුන් අවදි වේවා ලකුරු සීලයක් නැතේවා දෙවියන්ට ප්‍රිය වේවා මිනිස්යන්ට ප්‍රිය වේවා දෙවියන්ගේ ධර්මීය ආරක්ෂා නිරතුරුව ලැබේවා ගුණ නුවණින් ධන දානයේ යසීත්‍රේ ආයු වර්ණ සතබල ප්‍රඥාවෙන් පෙරපස දිනෙල සදාක් මෙන් දියුණු වේවා සෙලොම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ සමුදෙමත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ මුදුන්පත් වේවා සේවස් කල හතරක් න්‍යාය බුදු සසුනේ දාන සීල භාවනාදී පාරමී පුරා ගැනීමට සත්‍ය බලයේ ධම්මයේ වීර්යයේ ආරක්ෂාව ආශිර්වාදයේ රත්නත්‍රානුභාව බලයෙන් ලැබේවා සංසාර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තියේ ජාති ජාතිත් ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑයිත මිතුරන් සේවක සේවිකාවන් කැප එකම ධර්ම මණ්ඩපයකදී දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුතුව බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිමේ සැනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්‍ති ප්‍රතිලාභයේ පිණිස මේ උදාන කුසල සම්භාරය අප සෑම දිනකට කෙතේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන්ත දෙවියන් සියලු සත්‍යයන් පින් පෙත් පමණ වේ. ඉදං ගෝ ඥාතීන් මේ ඔබ සමන් දෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවයටයි. අද පොසොන් පොහොදා පැවැත්වෙනා වූ විවිධ උත්සව පිළිබඳව මතක් කිරීම අතරට මේ පණිවිඩයත් අපි ඔබ ඉදිරිපත් කරන්නම්. චරිත වික්ඛවේ චාර්කම් බහුජන හිතාය බහුජන සුඛාය මහණෙනි බොහෝ දිනාට හිත පිණිස සුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. බුදුන් වහන්සේගේ මේ පණිවිඩය තේමා කරගෙන අද දවසේදී සදහම් චාරිකාවක් සංවිධානය කර තිබෙනවා. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානය. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයෙන් මේ සදහම් චාරිකාව අධාරණ වෙන්නේ සවස 5ට. අතිපූජ්‍ය මඩිහි පඤ්ඤාසීහ මහානායක මාහිමියන් ප්‍රධාන ගරුතර මහා සංඝරත්නගේ ආනුශාසකත්වයෙන් විදේශීය තානාපතිවල්ලා මෙතියන්තිවරුන් සහ බෞද්ධ ගිහි ප්‍රබෝධ බහතුන් සහභාගී වෙන මේ අවස්ථාවට ඔබටත් සහභාගී වෙන්න කියලා ආයතන සංවිධායක මණ්ඩලය ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කොරණ දොඹගොඩ ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ පොසොන් පොහෝ දින වැඩසටහන් අද දවස් පුරාම පැවැත්වෙනවා. දානමය පින්කම් සීල ව්‍යාපාර භාවනා ආදී වැඩසටහන් කොමත්තේ හේමාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විවේකාරාම විහාරස්ථානයේ දවස් පුරාම මේ උත්සව පැවැත්වෙනවා. දැන් වේලාව 10යි විනාඩි 45යි. සක්මන් මළුවේ ඔබ දිව යන පීඩාකාරී තරඟකාරී ගමන මදකට නවතා මොහොතක් අපට කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් ඇතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ශ්‍රී ලංකාවට දායාද වශයෙන් ලැබුණේ අති උතුම් පොසොන් පොහොය දවසකදී. ඒ මේ පොසොන් පොහොය දවස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී මහා සමේ සූත්‍රයේ දේශෝ දවස හැටියට හැඳින්වෙනවා. ඒ දවසේ අසංකේය අප්‍රමේය පිරිසක් අමා මහ නිවන් සාක්ෂාත් කර දවසක් ලංකාවට අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවලා ලංකා ධරණී තලයේ කම්පිත කරවමින් බුදු සසුන පිහිටුවා වදාළේ පොසොන්පුර පසළොස්වක් බොහෝ දවසකයි එනිසා ශ්‍රී ලංකාවට සම්මා සම්බුද්ධ ශාසනය ලැබුණු දායාදුණු ඒ උපෝසත දවසේදී පිටුම් ලෝකේට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 සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරණීයමෙත් සූත්‍රයේදී දේශනා කොට වදාළ මෛත්‍රී භාවනාවයි මේ ගාථාපාදයෙන් කියුනේ සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා සීල සත්‍යෝ කායික සෝයෙන් සුවපත් වෙත්වා මිය වදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත් නැත්තෝ වෙත්වා යන අදහසයි ගාථාවේ තේරුම. මෙහිදී සඳහන් කරන්නේ අනුපිළිවෙලින් පැවතිගෙන ආව මෛත්‍රී භාවනාවේ ඉතිරි කොටස ගැන හැඳින්වීමක්. මෛත්‍රී භාවනාවේදී තමන්ද තමන් මිත් කරගන්නා පිළිවෙල තමන්ගේ දෙමෝපියන් ආදී හිතවතුන්ද වගේ මධ්‍යස්ථයන්ද අහිතවන්තයන්ට මෙත් කරන පිළිවෙල සැකවින් අපි දැක්වුවා. දැන් අපිට තියෙනවා ස්ථාන වශයෙන් වෙන් කරගෙන මෛත්‍රියේ පැතිරවීම සම්බන්ධ කොහොම වීමක්. දැන් අපි ජීවත් වෙන ගිහි බෞද්ධයෙක් නම් තමන්ගේ නිවස. පැවිදි භික්ෂූන් වහන්සේ නම් තමන් වාසය කරන විහාරස්ථානය. ඉස්සෙල්ලා තමන් දෙමෙත් කරගන්නවා. මම වෛර නොවේමි, මම තරහ නොවේමි, මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. තමාට තමා මෙත් කරගෙන දැන් විහාරස්ථානයක නම් මාමින් මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ විහාරස්ථානයේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා යම්කිසි නිවසක නම් මේ නිවසෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ නිවසෙහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ නිවසේ සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ මේ නිවසෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ විදිහට එක ස්ථානයක් අරමුණු කරගෙන මෙත් වඩනවා. මේ මෙත් වැඩීමේදී තමාගේ සිත දැන් ඉහළ ඉඳගෙන අහස ඉඳගෙන පින්තූරයක් ගන්නවා වගේ ඒ නිවස ඒ විහාරස්ථානයේ හිතින් අරමුණු කරන්න සමත් වෙන්න ඕනේ. එහිදී දැන් යම්කිසි භූමියක් පින්තූර ගැනීමේදී හරා තිනගෙන පින්තූර ගත්තට සියල්ල වදින්නේ ඉහළට ගිහින් ගත්තනම් ගුවන් යානයක ඉඳලා ගත්තනම් එළියෙම පැහැදිලිව පින්තූර වැටෙනවා. ඒ වගේ තමයි අපේ මෛත්‍රී සිත යම් භූමි ප්‍රදේශයකට විහිදුවනවා නම් එතෙන්දී හිත ඉහළට ගන්න ඕනේ. ඉහළ ඉඳගෙන කරන්නවා වගේ කරන්නට ඕනේ. දැන් අපි හිතමු නිවසක් නම් නිවසේ උසස් ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයකින් ඉහළ හිත කියාගෙන ඒ නිවස දිහා, ඒ නිවස පිහිටි භූමිය දිහා පිටින් බලාගෙන ඒ සීල සත්‍යයන් මෙත් වඩන්නට ඕනේ. ඒ වගේම විහාරස්ථානය ගැනත් ඒ විදිහමයි. ඒ වගේම Taman ජීවත් වෙන ගම් පියස තියෙනවා. දැන් භික්ෂූන් වහන්සේ කියන ගොදුරු ගම. ඒ කෙසේ නමුත් මේ ගම කිව්වහම සෑහෙනවා. ගම කිව්වහම ග්‍රාම සේවා කොට්ටාසයක් තරම් විශාල ප්‍රදේශයක්. ඒ ප්‍රදේශය ගැන අරමුණු කරන්න හිත ඉහළට ගන්න ඕනේ. ඉහළට අරගෙන මේ ගමෙහි සියලු සත්ත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ ගමෙහි සියලු සත්ත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ ගමෙහි සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ ගමෙහි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්මන්ට ඒ ගමක් අරමුණු කොටගෙන මෛත්‍රිය පතුරවනවා. ඔය වගේම නගරයක් නගරයක් කියනකොට අපි ගන්නට ඕනේ දිස්ත්‍රික්කයක් තරම් විශාල ප්‍රදේශයක්. දැන් කොළඹ නම් කොළඹ දිස්ත්‍රික්කයම අපිට ගන්න පුළුවන්. එතකොට ඒක අපි නගරයක් හැටියට හඳුන්වනවා. ඉතින් මේ නුවරෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ නුවරෙහි සියලු සත්වයෝ තරහනු වෙත්වා තරහනු වෙත්වා තරහනු වෙත්වා මේ නුවරෙහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ නුවරෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්මට එක දිස්ත්‍රයක් යා කරමුණු කොටගෙන මෛත්‍රී පතුරවනවා. ඊළඟට මේ ලංකාද්වීපේ මරමුණු කරගන්නවා. ලංකාද්වීපේ මරමුණු කරන කොටත් අර ඉහළ සැතපුමක් තරම් උඩින් ගුවන් යානයකින් වාගේ හිතාගෙන මේ පොළොව තලයේ දිහාට යොමු කරලා මෛත්‍රිය පතුරවන්නට ඕනේ. මේ ලක්දිවෙහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ ලක්දිවෙහි සියලු සත්ත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ ලබ්ධිවෙහි සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ ලබ්ධිවෙහි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙසේ ලග්න ආරමුණු කොටගෙන මෛත්‍රී විහිදුවනවා. ඊළඟට මේ දඹදිවතලය. දඹදිවතලය කියවහම ඉන්දියාව පමණක් නෙමෙයි සියලුම ආසියාතික රටවල් අයිති වෙනවා. ජම්බුද්දීප කිව්වහම ආසියාතික රටවල් සියල්ලම ඉතයිති. එනිසා අර 73 10ක් 12ක් ඉහළ ගුවන් යානෙක ඉඳලා පොළොතලිය බලන්න වාගේ ඉහළ සිට ආලෝකයේ ඇතුව යෝ පොළොතලියට හිත යොමු කරලා මෛත්‍රිය පතුරවන්නට ඕනේ. මේ දඹදිවුහි සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ දඹදිවුහි සියලු සත්වයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ දඹදිවුහි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ දඹදිව්හි සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සලස්නට මුළු ආසියාතික රටවල් අරමුණු කොටගෙන මෛත්‍රී විහිදුවනවා ඥාත ගන්න මේ ශක්වල ශක්වල කියව මේක ලෝක ධාතුවක් එක ලෝක ධාතුකට තියෙනවා භූමි 31ක් අපාය සතර, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක 6, රූපී බ්‍රහ්ම ලෝක 16, අරූපී බ්‍රහ්ම ලෝක 4. සියල්ල 31යි. ඒසා අරූපී බ්‍රහ්ම ලෝකයෙන් ඉහළ දක්වා හිත ළඟ ගන්නවා. එතකොට අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින් භාගයෙන් ඉහළ ඉඳගෙන බලනවා වගේ ඒ බ්‍රහ්ම ලෝක අරූපී ලෝක 4, රූපී බ්‍රහ්ම ලෝක 16, දිව්‍ය ලෝක 6, මනුලෝක සතර පාසියල්ලම දකිනින් මෛත්‍රිය වඩනවා. ඇත්තෙන් මේ සිත දියුණු වෙනකොට ඒක දුෂ්කර දෙයක් නෙමෙයි. ඒක ඉතා සපදායක හරියට ක්‍රීඩාවක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්, ප්‍රීතිමත් දෙයක් වෙන්න පුළුවන්. ඒසා අහසෙච්චර ඉහළ ඉඳගෙන මේ සත්වනේ සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා වෛර නොවෙත්වා මේ සක්වලෙහි සියලු සත්‍යයෝ තරහ නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා මේ සක්වලෙහි සියලු සත්‍යයෝ නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා නිදුක් නිරෝගී වෙත්වා මේ සක්වලෙහි සියලු සත්‍යයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සැලැස්මට තමන්ගේ සිතේ මෛත්‍රිය විහිදුවීමේදී එකක් එකක් ගානේ ධ්‍යාන ලැබෙන බව අපි මුලින් සඳහන් කළා. එතකොට මේ විහාරය, මේ ගොදුරුගම, මේ නගරය, මේ ලක්දිව, මේ දඹදිව, මේ ශක්වල ස්ථාන හයක් අපි වෙන් කරගත්තා. එකින් එකට විශාලයි. එසේ වෙන් කරගෙන අපි එක සත්ව කොටාසයක් නෙගස්ති. නමුත් මෙතන සත්ව කොටාස වශයෙන් අපි 12කට බෙදා ගන්න තියෙනවා. 12 ආකාර සත්ව කොටාසය ගැන අපි ඊළඟ වාරයේදී හඳුන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ 12 ආකාර සත්ව කොටාසයන් කෙරෙහිම මෛත්‍රිය වැඩිීමේදී ඒකිටන ඕදිසෝ අනෝදිසෝ කියලා වචන දෙක ඒකත් අපි දෙවුණෝ පැහැදිලි කරලා දෙනවා. දැන් අපි මේ දවසේදී මේ විදිහට ස්ථාන වශයෙන් මෛත්‍රී විහිදුවන හැටි තේරුම් ගත්තා. අපේ ඉන්න ඉන්න තැන්වල සක්මන් භාවනාවේදී හිතගෙන ඉඳීමේදී වාඩි වී සිටීමේදී සානගතව සිටීමේදී වැඩක් කරමින්දී පවා මේ මෛත්‍රී විහිදුවන හැටි දැන් පෙළ ගහගෙන අපි භාවනාවට ගනිමු. සැබවින්ම මෛත්‍රී භාවනාව වඩන්නා අර මුලින් සඳහන් කළ ආනිසංස විශේෂ සියල්ලම ලබන්නේ පමණක් නෙමෙයි. සසර ගමනේදීද අසීමිත අනුසස් ලබන්නේ බාටපත් වෙනවා. සරියුත් මහරහතන් වහන්සේ ආත්මයකදී අවුරුදු 7ක් මෙත් වඩා මහා කල්ප 8ක් ආභසර බඹතලේ සැපවින්දා ආත්ම 300 වාරයක් සම්දෙමිද සැපවින්දා ආත්ම 500 වාරයක් ශක්තිතිර සැපවින්දා උන්වහන්සේ අසීමිත සම්පත් දැකලා ප්‍රාර්ථනා කළ නිවන් දකින අතුරු මගේ සිතේ ව්‍යාපාදයක් කරහා කිසි කලක නොවේ මෛත්‍රී සාගතව පෙරම් පුරන්න ලැබේවා. එසේම පෙරම් පුරාගෙන ඇවිත් උන්වහන්සේ අග්‍රශ්‍රාවක වී අමා මහ නිවන් සුව ලැබුවා. අපටත් මේ මෛත්‍රී භාවනා බලයෙන් මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, සතුරන් ජයගෙන අපරාජිතව අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ